ස්වාමින් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි <clears throat> භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙලා ඉන්න අවස්ථාවක් ඒ සඳහා <clears throat> කාලසටහන හැටියට හැමදාම අපි ධර්ම දේශනාවක් සඳහා කාලය වෙන් කරගෙන තියෙනවා ඉතින් කාලයෙන් අපි දවසින් දවස දවසින් දවස ධර්ම දේශනාවේ ගැඹුරක් ඇතුළාන්තයක් බලාපොරොත්තු වෙමින් ධර්ම දේශනා මාලාවක් ස්වරූපිත එක පවත්ණ්ඩයි තීන්දුව කරලා තියෙන්නේ. එතකොට මේ ධර්මදේශනා මාලාවටම පොදු මාතෘකා වශයෙන් තියාගෙන තියෙන්නේ සූත්‍ර පිටකයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සම්බන්ධ වෙලා තියෙන රත විනීත සූත්‍රය. ඉතින් මේ රත විනීත සූත්‍රය සිංහල බෞද්ධයාට සෑහෙන වැදගත්කමක් දක්වනවා. මොකද තේරවාදී බලකඳවුරේ තේරවාදී පක්ෂයේ ප්‍රධාන නියෝජනය වෙන රටක් විදියට මේ රට විනිශ්චය සූත්‍රය වැදගත් වෙනවා. ඒ මොකද හේතුව මේ තේරවාද ක්‍රමය රැකගෙන එන බුද්ධ ආගමේ එක අංකයක් තමයි නැත්නම් ඒක අංගයක් තමයි මේ අනුපූර්ව ප්‍රතිපදාව. එකින් එකට එකින් එකට එකින් එකට තුඩු දෙන ප්‍රතිපදාව මේකට අපි කියන්නේ ධර්ම ගුණයක් වශයෙන් ඕපනයික ප්‍රතිපදාව කියලා. උපනයනය කරන එකක් තව දෙයකට තුඩු දෙනවා. ඒක තව දෙයකට තුඩු දෙනවා. මෙන්න මෙහෙම යන ගමනක් තමයි තේරවාදේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඕනම කෙනෙකුට ආරම්භය පටන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි කොච්චර දක්ෂ කෙනෙක් වුණත් ආරම්භයෙන් පටන් අරගන්න එකේ වැරද්දක් නැහැ. කරගෙන කරගෙන ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික ඉදිරියට යන ක්‍රමය. මේකට ප්‍රතිපක්ෂ පක්ෂයේ තමයි මේ ක්ෂණිකව නිවන් ලැබීමේ මාර්ග. එක පාරට ඉඳපු ගමන් නිවන් ලබන එක. ඉතින් මේ පසු කාලීන ඇති වෙච්ච අනෙකුත් නිකායන් අතර ඒ ක්ෂණික නිවන ඉස්සරකට නිසා බොහෝ දෙනා ඒක ජනප්‍රිය ක්‍රමයක් විදිහට තේරුම් ගන්න උත්සාහ කරා. ඒකක් තියෙනවනේ වඩා හොඳයි කියලා. ඒ මොකද හේතුව අපි සූත්‍ර පිටකයේ ඒ සූත්‍ර කියවලා බලනකොට ඒකේ පේන්න තියෙන්නේ සරුවචනාංශයේ අසවල් තැන්න වැඩිය ධර්මයක් දේශනා කරා අසවලා මෙන්න සෝවාන් වුණා මෙන්න රහත් වුණායි කියලා. ඉතින් එතකොට කාටත් හිතනවා මේ විදිහට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ප්‍රතිපත්ති පුරාගෙන පාරමීති පුරාණ හිරක යන ක්‍රමය සාම්ප්‍රදායන කුල ක්‍රමයයි මේ එකවර නිවන් ලබන්න පුළුවන් ක්‍රමය රැඩිකල් ක්‍රමයයි කියලා මේ දෙක අතර පක්ෂ දෙකකට බෙදෙන ගතියක් එන්න පටන් ගත්තා. මෙහි තේරවාදයක අල්ලාගත්තේ මේ අනුපූර්ව ක්‍රමී. අර එකවර නිවන් ලබන ක්‍රමය බොහෝ දෙනා තම කැමැත්තෙන් සූත්‍ර සාධක ඉදිරිපත් කරමින් කටයුතු කරනා වගේම අර තේරවාදී වගේ සම්ප්‍රදායන් කුල නිකායවල ඇති කරගත්ත මේ එකින් එකට එකින් එකට තුරු දෙන ක්‍රමයටත් සූත්‍ර පිටකේ සාක්ෂි තියෙනවා. මේ රතවිනිත සූත්‍රයේ ඒකට තියෙන ප්‍රධාන සාක්ෂියක් තමයි එකකින් එකකට යොමු කරන ගතිය. ඒ අනුව රතවිනිත ප්‍රතිපදාවක් වශයෙන් මේක තේරවාදයේ සඳහන් වෙනවා. මේ විදිහට ප්‍රසිද්ධ වූ ප්‍රතිපදා රාශියක් තිබුණ බවත් තේරවාදයේ පිළිගන්න එකක්. මේ ඒව ගැන කතා කරනකොට නාලක ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව, ආර්ය වංශ ප්‍රතිපදාව, රතවිනීත ප්‍රතිපදාව වගේ දේවල් එක එක චරිත වල හැටියට ඒ ප්‍රතිපදාව වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒකෙදි මේ රතවිනීත ප්‍රතිපදාව ලංකාවේ ස්වර්ණමය යුගයේ ලංකාවේ ඉතිහාසයේ හෝ බෞද්ධ ඉතිහාසයේ හෝ ලාංකීය බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණමය යුගය ගන්නකොට ඒක අපි සඳහන් කරන්නේ මේ අනුරාධපුර යුගය කියලයි. ඒ අනුරාධපුර යුගයේදී ලංකාව පුදුම විදිහට ඒ ආගම ධර්මයේ පැතිනුත් ආර්ථික වශයෙන්ුත් බලවත්කම අතිමුත් ලෝකේ බොහෝම කැපිපෙන තැනට ඇවිල්ලා තියෙනවා. අන්නේ කාලේ ලංකාවට ආව ගිය සෑම ප්‍රබුද්ධ කෙනෙක්ම එහෙම නැත්නම් <clears throat> ආගන්තුක වැදගත් කෙනෙක්ම ඒ ලංකාවේ තිබුණු ක්‍රමය ඉතාමත්ම කාර්යක්ෂම බවත් බොහෝම නිසි ප්‍රතිඵල ලබා දෙන ඒකට බැසගත් හැම කෙනාටම ඒකාන්තයෙන් ප්‍රතිඵල ලබා දෙන තරමට ශ්‍රේෂ්ඨත්වයෙන් වර්ණනා කරලා තියෙනවා. අන්නේ වර්ණනා කරන යුගයේ තමයි ඔය බුද්ධ ഘോഷාචාර්යයන් වහන්සේට ඉන්දියාවේ ඉඳලා මේ ලංකාවට එන්න සිද්ධ වුණේ. උන්වහන්සේ බොහෝම වේද ශාස්ත්‍ර පිළිබඳව පරප්‍රාප්ත කෙලවට පැමිණිච්ච කෙනෙක්. උන්වහන්සේ ලංකාවට එන්න සිද්ධ වුණේ ඒවකට ලංකාවෙන් ගිලා ඉන්දියාවේ හිටපු වටිනා ගුණවන්ත ස්වාමින් වහන්සේගේ රෙකම දාරුවක් මතයි. ඊට පස්සේ උන්වහන්සේ ලංකාවට ආවට පස්සේ ලාංකිකය ඒ වෙනකොට හිටපු මහා විහාරයේ තෙරුණාංශලා මේ ස්වාමීන්වහන්සේ පරීක්ෂා කරලා තියෙන්නේ කෙටි ගාතාවක් දීලා ඒ ගාතාවට සම්නිලියන්නේ කියලා. නැත්නම් ඒකට අර්ථකථන ලියන්නේ කියලා. ඒ දීපු ගාතාව විසුද්ධි මාර්ගික කියන බොහෝ දෙනා දන්නවා ශීලයේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ කියන ඒ දේවතා සංයුත්තයිති ගාතාව. ඒ <clears throat> බුද්ධඝෝසාචාර්යන් වහන්සේ ඒකට ලියපු මේ විසුද්ධි මාර්ගයේ තන්නි ක්‍රම මේ රත විනීත ප්‍රතිපදාව නැත්තම් සත්ත්ව විසුද්ධි ක්‍රමය තමයි විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ මේක ලාංකීය ක්‍රමයක් වශයෙන් අත්‍තරම ඔක්කොම බෞද්ධ බුදුරජාණන්සේගේ දේශනා තමයි. නමුත් මේ ඉතිහාසගතව මේක ලාංකීය ක්‍රමයක් වශයෙන් රත විනිත ප්‍රතිපදා නැත්තම් සත්ත්ව විසුද්ධ ක්‍රමය ලෝකේ පුරා පැතිරෙන්න පටන් ගත්තා. ඒ කාලේ මේ එකින් එකට තුඩු දෙන ගතිය ඉදන් නිසා ඉදන් පජහත කියන වගේ මේක නිසා මේක ඇති වෙනවා කියන සංසාරයත් පවතින හේතුඵල ධර්මයක් අනුවයි මේ විමුක්තියත් පවතින හේතුඵල ධර්මයක් අනුවයි කියනකොට ඒ අනුපූර්ව වැඩපිළිවෙල එකින් එකට එකින් එකට තුරු දෙන වැඩපිළිවෙල රතවිනිත ප්‍රතිපදාවත් එක තමයි ප්‍රසිද්ධ වෙලා යන්න පටන් ගත්තේ. ඒකට විකල්ප අදහස තමයි මේ ක්ෂණික නිර්වාණය කියන එක. ක්ෂණිකව නිවන් දැකීම කියන එක. ඒක මහායාන ක්‍රමවල විශේෂයෙන්ම සෙන් බුද්ධ ආගමේ <clears throat> බොහොම ප්‍රසිද්ධව පැවතිලා තියෙනවා. ඉතින් මේ හොඳට දෙක පිළිබඳව සමීප හොයලා බැලුවොත් මේ දෙක අතර විරසකකමක් නෙවෙයි තියෙන්නේ සමාන්තර ගතියක්. එක එක එක එක මට්ටම් වල <clears throat> යම් වෙලාවකට හේතු ධර්ම සම්පූර්ණ වුණා නම් හේතු ධර්ම සම්පූර්ණ වෙච්ච තැනම අකාලිකවම ප්‍රතිඵල දෙනවා. ඊට පස්සේ ඊගාවට හේතු සම්පාදනයේට මේක මේ මේ ඇතිවෙච්ච ඵලය උදව් වෙලා අන්තිමට එතන හේතු සම්පූර්ණ වෙච්චාම මේක වහා ඵල ලබා දෙනවා. මොකද ආරම්භයේදී යොදන යොදන හේතු අනුව ඵල වහාම නොලැබෙන ක්‍රමයකුත් තියෙනවා. ඉතින් බොහෝම ලේසි මේක තේරුම් අරගන්න කුෂ්කර්මයේ පිළිබඳව මේ මූලික නිෂ්පාදන චක්‍රය ප්‍රස්තාරි තේරුම් ගන්නට කෙනෙකුට කර්මාන්තවල වගේ නෙවෙයි කෘෂිකර්මයේ සඳහා මුදල් යොදවනකොට සෑහෙන කාලයක් සෑහෙන ධනයක් මුලින් යොදවලා බලාගෙන ඉන්න ඕනේ ගස්කොළ මල් පිපිලා ගෙඩි හැදිලා අස්සොන් නෙල්ලකම්. ඊට පස්සේ තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. යන්ත්‍ර වල එහෙම නෑ. යන්ත්‍රයට මුදල් යොදවපු ගමන් එදාම ක්‍රියාත්මක කරලා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් වඩා ස්ථිරසාර ආර්ථිකයක් ලබා දෙන කුෂිකර්මයේදී ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අනුපීර පිට තමයි යන්නේ. ඒ නිසා මේ රත විනිත ප්‍රතිපදාව ඉගෙනගෙන තියෙන එක කෙනෙකුට ගුරුවරයාගෙන් ස්වායක්ත වෙන්න. ගුරුවරයාගෙන් ස්වාධීන වෙන්න උඟාක් උදව් වෙනවා. හැබැයි ඔය හිතන තරම් ඒක තේරුම් ගන්න ලේසි නෑ. ඒ මොකද මේ යම් ප්‍රමාණයක මේරීමක් සිද්ධවීමක් එහෙම නැත්නම් ඒ හේතු සම්පාද හේතුඵල ධර්ම මේරීමක් නැත්නම් කාලයට ඉඩක් දෙන්න අනිවාර්යයෙන්ම ඒ ඒ අවස්ථාවල සිද්ධ වෙනවා. ඒක සැලසුම් කළා කරන්න බෑ. කාලයට ඉඩ දීමක් කරන්න වෙනවා. අන්න ඒක තේරුම් ගන්න බැරි වෙන්න හේතුව අපි ළඟ තියෙන තණ්හාමාන දිටි. නමුත් මේ කාලයට ඉඩ දීමේ <clears throat> ඒ වටිනා ඉවසීමේ ගුණය දන්නවනම් මේ රත විනිද ප්‍රතිපදාව ඉගෙන ගන්නකොට නිවන් ලැබුවේ නැහැයි කියලා හෝ ඉක්මනට ලබන් ලැබීමේ කියන තද බල චිත්ත පීඩා එන්නේ නැහැ. Taman අතින් දවසින් දවස දවසින් දවස තිබුණට වැඩිය දැක දැක දන දන හේතු සම්පාදනයේ සිද්ධ වෙනවා නම් ඵලාපේක්ෂාවෙන් නැත්නම් ඒ පිළිබඳ කුහුලින් ඒ පිළිබඳව තද බලාපොරොත්තුෙන් කියන බලාපොරොත්තු වීම නම් අර මානසික ආතතියෙන් නිදහස් වෙන්න පුළුවන් මේ ප්‍රතිපදාවක් මූලධර්ම වශයෙන් ඉගෙන ගැනීමෙන් ඇති ලාභය ඒකයි